චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා සාදු සාදු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 නේපක්කේන සමන්නාගතෝති සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපි අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ මේ ජීවිතය මේ ජීවිතය සකස් කරගෙන සසර ජීවිතය සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගන්න ඕනේ සති හතක් තිස්සේ අපි සාකච්ඡා කරා සත්‍යසුද්ධිය පිළිබඳව. එතකොට එළඹෙන සති හත ඊළඟ සති හතේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා අනුස්සති හත පිළිබඳව. ඉතින් මේක පිළිබඳව මම බොහෝ වතාවක් කිව්වා මම මේ ටික තමයි ඉදිරියට යන්නේ කියලා. එතකොට සත්‍ය විසුද්ධිය කියලා කියන්නේ අපි ධර්මාවබෝධය සඳහා යන මාර්ගය. අනුස්සති කියලා කියන්නේ ඒ ධර්මය අවබෝධ වෙනකොට සිද්ධ වෙන මානසික වෙනස නැත්නම් ඒ ධර්ම අවබෝධය. මේ දෙක බොහොම ගැඹුරු ධර්ම කාරණාවල් මේක තුල තියෙනවා. අපි බොහොම ප්‍රවේශමෙන් අපේ ජීවිතයට එකතු කරගන්න ඕන. නමුත් එකතු කරගන්න පුළුවන්කම තියෙන ධර්ම කරුණු මේ දෙක තුල තියෙනවා. මේක තමයි නිවන් දැකීමේ ක්‍රමය අත්‍තරම කියනවා. එතකොට මේ දෙක අතර මැදට අත්‍යවශ්‍ය කාරණා තුනක් තියෙනවා. ඒ කාරණා තුන තමයි මේ සාකච්ඡා කරන්නේ. අද තුන්වෙනි කාරණා තුන්වෙනි සතිය. අතනින් සති හතක් අවසානයේ මේකෙන් පස්සේ තව සති හතක්. ඒ මැද තියෙන කාරණා තුන තමයි සිහිය, නුවණ, වීරිය, ආතාපි, සම්පජානෝ, සතිමා කියලා කියන්නේ. මහා සතිපට්ඨාන දේශනාවේ අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කායේ කායානුපස්සී විරතිය ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමන සංවිදියට දේශනා කරපු තැන තියෙන්නේ කායානුපස්සී වෙන කෙනා ආතාපි සම්පජානෝ සතිමා වීරය නුවණ සහ සිහිය. ඉතින් මේ තුන අපේ සිත්වල ඇතිවිය යුතු මානසික தත්වයන් ඒවා. එතකොට මේ මානසික தත්වයන් ගැන තමයි අපි තේරුම් ගන්න ඕන සිහිය කියන්නේ එක්තරා මානෝ භාවයක්. වීර්ය කියන්නේ අපේ මනසෙන් ඇතිවෙන ශක්තිය. නුවණ කියන්නේ එහෙම එකක්. ඉතින් ඒව වර්ධනය කරගත්තේ නැත්නම් මේ ධර්ම අවබෝධය කියන තැනට යන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ධර්ම අවබෝධය කියන තැනට යන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒකයි අපි මේ දින කීපයේ මේ පිළිබඳව සාකච්ඡා කරන්න තීරණය කරේ. අද අපිට කතා කරන්න තියෙන සිහිය පිළිබඳවයි. අද ඉඳන් මේ සතිය නැවත වතාවක් අපි සිහිය ගැන කලිනුත් කතා කරා. නමුත් මේ සති සම්පජාන්නේ ගැන කතා කරන වෙලාවේ නමුත් මේ වෙලාවේ නැවත වාරයක් ඊට වැඩිය එහාට ගිය ආකාරයකින් අපි සිහිය ගැන සාකච්ඡා කරන්න ඕනේ. මොකක්ද මේ සිහිය කියලා කියන්නේ? නේපක්කේන සමන්නාගතෝ සති. හරිද? නුවණ සහ ගිය සිහියටයි මේ සතිය කියලා කියන්නේ. මොකක්ද දැන් අපි කෙලින්ම ඒ කියන්නේ ඍජුවම කතා කළ යුතු තියෙන්නේ පංච උපාදානස්කන්ධය ගැනයි සිහිය. ඉතින්ලා මේ තුන මොකක්ද කියලා කතා කරගමු ආය අලුත් සතියක් ඉඳලා. ඔන්න බලන්න මේ ලෝකේ වැරදි කරන මිනිස්සු ඉන්නවා. ඒ වැරදි කරන මිනිස්සු සමහර අය පව් කරනවා, ඒ කියන්නේ සතු මරනවා. සමහර ආගම්වල අපි දන්නව නේද? ඒ මිනිස්සුන්ට අනුකම්පාවක් නැහැ සත්තු ගැන. එයාලා දන්නේ මේ සත්තු මවලා තියෙන්නේ අපිට කන්න කියලා. නේද? ඒකද කිසිම ගානක් නැහැ. අපි කේක් කපනවා වගේ එයාලා සත්තු කපනවා. නේද? අපි අපේ මිනිස්සුත් සත්තු මරනවා. මරුවට එයාලා දන්නවා ඒක වැරද්දක් කියලා. එහෙනම් අන්න බලන්න එතන නුවණ තියනවා කියන්නේ ඒකයි. අපේ මිනිස්සු වැරද්ද කරාට නුවණ තියනවා. මොකද්ද තියෙන නුවණ? සත්ව ඝාතනයේ බොහෝ විපාක සහිතයි කියන නුවණ. අර කට්ටියට නුවණ එහෙනම් පළවෙනියෙන්ම අපේ නුවණක් තියෙන්න ඕනේ නේද? යම් වැරද්දකින් අයින් වෙන්න මේක වැරද්ද මේක නිවැරද්ද කියන නුවණ තියෙනවා. දැන් පරුස වචන කීම හොඳ නෑ කියන එක නුවණක්. එහෙනම් ඒ නුවණ තියෙන්න ඕනේ. නුවණ තිබ්බ පමණින් කරන්නේ නැද්ද? නුවණ තිබ්බොත් කරන්නේ නැද්ද? කරනවානේ අපි වෙනස් වැඩි කරන්නේ. නේද? ඒ ඇයි හුඟක් වෙලාවට නුවණ තිබ්බට එයාලට අර අකුසල් නැගෙනකොට ලෝභ දේශ මොහ අකුසල් නැගෙනකොට මොකද නැති වෙන්නේ? නුවණ පිළිබඳ සිහිය තියෙනවා. නුවණ පිළිබඳ සිහිය තියෙනවා. හරි. එතකොට මෙන්න මේ නුවණ පිළිබඳව සිහිය. ඒ කියන්නේ අමතක වෙන අමතක වෙන කියන්නේ දැන් තරහ ගියාම පරිසවචන කියන්නේ අපි. හොඳට මතක කරන හොඳටම තරහ ගියා දැන් අපි පරිසවචන කියන එක හොඳම නෑ කියලා හිතාගෙන ඉන්නවා. හරි ඒ නුවණ තියෙනවා අපිට. හැබැයි තරහ ගියාම ඔය කියනවා. කියනකොට ඒ වෙලාවට මතක් වෙනවද ඒක? ආ එහෙනම් එතන නැත්තේ මොකද්ද? නුවණ තියෙනවා. යාගෙන් ඇහුවොත් පරිසවචන කියන එක හොඳද? යා කියන හොඳ නෑ තමයි. ඒ වෙලාවට මං කියනවා. කියලා කියනවා. ඒ මොකද නුවණ තිබ්බට ඒක අමතක කරලා යනවා සහ සමහරලාට නුවණයි සිහියයි දෙකම තියෙනවා. ඒත් වැරදි කරනවා. උදාහරණයක් හොරකමක් කරද්දී. ඇයි හොරෙන් කරන්නේ හොරකමක් කරද්දී? කාටවත් පේන්න ගන්න නැහැ නේ හොරකම් කරන්නේ. එහෙනම් මොකද්ද? හොරකම් කරන්න හොඳ නැහැ කියලා නුවණක් තියෙනවා. දැන් මම මේ හොරකමක් කරන්නේ කියලා සිහියක් තියෙනවා. හැබැයි නවත්ත ගන්න ඕන වීරිය නැහැ. ඒක නවත්ත ගන්න ඕන වීරිය නැහැ. එහෙනම් සිහිය නුවණ වීරය කියලා කියන තුන දැන් තේරෙනවද අපිට? නේද? සිහිය නෝන වීරය කියන එක දැන් අපිට තේරෙනවා. මේවා මොනවද කියලා. එතකොට ඔන්න ඔය විදිහටමයි නිවන් දකින දක්වාම ඔය තුන වර්ධනය වෙවි වර්ධනය වෙවි වර්ධනය වෙවි යනවා. හරි. එතකොට මෙතනදී අපි මේ සිහිය කියන තැනේදී අපි කලින් කතා කරපු සති සම්ප්‍රජානනය ගැන නෙවෙයි මම කතා කරන්නේ ඊට වැඩි එහා ගිය දැන් සත්‍ය විසුද්ධිය කතා කරලා තියෙන්නේ. ඊට වැඩි එහා ගිය සිහියක් පිළිබඳව අපි මේ සාකච්ඡා කරන්න යන්නේ. මේ සිහිය ගැන වෙන මෙහෙම සඳහන් කරලා තියෙනවා අත්ති අජ්ජත්තං ධම්මේසු සති අත්ති බහිද්ධා ධම්මේසු සති හරි සිහිය කියලා කියන්නේ මේ අජ්ජත්තික ධර්මයන් පිළිබඳ වූ සිහිය බාහිර ධර්මයන් පිළිබඳ වූ සිහිය මොනවද මේ අජ්ජත්තික ධර්මයන් කියලා කියන්නේ තමන් තමන් කොටගත් තමන්ගේ කියලා දැනෙන හරි දැන් අපිට මේ හිතයට මම නැත්නම් තමන්ගේ කියලා හිතනකොටම මම ඔය කලින් මේ මේ දින කීපෙම ඔක අහනවා මම කියලා කියනකොට දැනෙනවද නැද්ද යම නේද අන්න ඒ දැනෙන දේ දැන් අපි මෙහෙම කතා කරලා තියෙනවා රූපය මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි වේදනාව මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි. සංඥාව මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි. ඔය විදිහට විඥානය දක්වාම කියනවා නේද මිනිස්සු? එතකොට මම නෙවෙයි කියලා කියන්නේ රූපය මම නෙවෙයිලු, වේදනාව මම නෙවෙයිලු, සංඥාව මම නෙවෙයි, සංකාරය මම නෙවෙයි, විඥානය මම නෙවෙයි. ඒතර මොකද්ද මම? නේද? කට්ටිය එහෙම පොලිමට කියාගෙන කියාගෙන යනවා. එතකොට මම අහනවා කට්ටියගෙන් මොකද්ද මම? ඒ පහම මම නෙවෙයි නම් වෙන මොනවද තියෙනවද මේ ලෝකේ? නෑ. වෙන මොකක්වත් නෑ. එහෙනම් මම කියලා එකක් නෑ. එහෙනම් මම කියලා එකක් නැත්නම් මගේ කියලා එකක් තියෙන්න විදිහක් නෑ. නේද? ඒතර එහෙම දැන් ධර්මයේ තියෙන හැටියට එහෙමයි. රූපේ මම නෙවෙයි මගේ නෙවෙයි කියලා. දැන් මං අහන්නේ එහෙම නෑ කියලා දැන් ඔහොම කිව්වට මම කියලා දැනනවද නැද්ද? මම කියනකොට මොකක්ද දැනීම? තියෙනවා. නේද? අන්න ඒ දැනීම ගන්න. කොයි කොටසද කියලා හොයාගන්න. හොයාගෙන අන්න ඒ මම කියලා තමන්ගේ තමන් තමන්ගේ කියලා දැනෙන කොටස විදර්ශනා කරන්න ඕනේ. හරිද? අන්න ඒකට තමයි ඔය කියන්නේ ඉති අජ්ජත්තංවා ධම්මේසු ධම්මානුපස්සේස නැත්නම් ඉති අජ්ජත්තංවා ධම්මේ ඉති අජ්ජත් අත්ති අජ්ජත්තං ධම්මේසු සති කියලා කියන තැන අජ්ජත්තික කියලා කියන්නේ ඔන්න ඔය කොටසට එහෙනම් මම කියලා දැනෙන මොන හරි කොටසකට. හරි? දැන් මේ කොටස ගැන අපි ගිය සතියේ කතා කරා නුවණ ගැන කතා කරද්දී. හරි? ඒ කොටස ගැන අපි කතා කරා ගිය සතියේ නුවණ ගැන කතා කරද්දී. මොකද අදත් අපි පොඩ්ඩක් මතක් කරමු. ඇත්තටම මම කියන එක ගත්තොත් එහෙනම් දැන් මම නැත්තම් මගේ කියලා තේරෙනවා නම් මේ යම් කිසි කොටසක් ඒක කොයි කැලරිද කියලා බලමුද අපි පොඩ්ඩක් ඉක්මනට බලන්න බලන්න නේද මේ මේකට අපි චුට්ටක් බලමුකෝ තමන්ගේ තමන්ගේ කියන්නේ දැනෙන්නේ මේ ශරීරය නේද? මේක අපි ඉක්මනට බලමු. මේ මේකට අපි හැමදාම ගන්න උදාහරණය තමයි කුලී නිවසක් ගැන. කුලී නිවසක ඉන්න කෙනෙකුට මගේ කියලා ඒ කුලී නිවසයේ කුලී නිවස ගැන මගේ නිවස කියලා අදහසක් එනවද? එන්නෙම නැහැ. බලෙන්වත් බලෙන්වත් එන්නේ. ඇයි ඒ? එතකොටත් කියන්නේ ඒක මගේ නෙවෙයි කියලා. ඇයි මගේ නෙවෙන්නේ? ඒකේ අයිතිය මට නෑ. ඇයි අයිතිය නෑ කියන්නේ? ඒක මට විකුණන්න බෑ. කඩන්න බෑ. හදන්න බෑ. පාට ගන්න බෑ. නේද? වෙන කෙනෙකුට පවරන්න බෑ, බදු දෙන්න බෑ, මුන්නුවත් කරන්න බෑ. හැබැයි දොරවල් අරින්න පුළුවන්, ජනෙල් අරින්න පුළුවන්, උත්සවයක් ගන්න පුළුවන්, නේද? වහලා දාලා යන්න පුළුවන්, ඇරලා දාලා යන්න පුළුවන්, ඒව කරන්න පුළුවන් වුණාට පරම අයිතිය නෑ. නේද? ඒ පරමයිතේ නැතිනම් අපිට මගේ කියන හැඟීමක්වත් එන්නේ නැහැ. වෙනස් කරන්න බෑ. කඩන්න බෑ. බින්දින්න බෑ නේ. එතකොට කොහොමද ඉන්න වෙන්නේ? තියෙන විදිහට තියෙන විදිහට ඉන්න වෙනවා. නේද? එතකොට අපි කුලී නිවසේ ඉන්න කෙනකින් අහුවොත් එහෙම ඔයාගේ කුස්සිය පොඩි වැඩි නේ කියලා. එයාට කියවෙන්නේ කරන්න දෙන්න මොනවා කරන්නද කියලා. එහෙනම් මොනවා කරන්නද කියලා කියවෙන්නේ කරන්න දෙයක් නැත්තේ මගේ නෙවෙයි හින්දානේ. හා. කන්නාඩි ගාව මොන බැලුවා. හොඳයිද? හොඳටම හොඳයිද හොඳ මදිද? අපෝ මේ මූණ නම් හොඳ මදි මේක තමයි මේ විදිහට තිබ්බනම් හොඳයි කියලා හිතෙනවා නේද? ඉතින් හොඳ මදි මූණ තියාගෙන ඉන්නේ ඇයි? හොඳ මදි මූණ තියාගෙන ඉන්නේ ඇයි? කියලා හෙවොත් මොකද්ද කියන්නේ? මොකද්ද? කරන්න දෙයක් කරන්න ඉන්නේ මොනව කරන්නද? මොනව කරන්නද? නේද? මූණේ පාට තීරණය කරේ මන්ද? හැඩය තීරණය කරේ මන්ද? මට තීරණය කරන්න පුළුවන්ද අද මම මෙහෙම හිටියට තව අවුරුදු 5කින් මගේ මූණ මෙන්න මේ වගේ හැඩයටයි එන්න ඕනේ කියලා තීරණය කරන්න පුළුවන්ද? එහෙනම් මූණට මගේ කියන්න පුළුවන්ද? නේද? මූණට මගේ කියන්න බෑ. එතකොට උස වැඩි නේ කියලා අහනවා කට්ටිය. කොට වැඩි නේ කියලා අහනවා. මහත වැඩි නේ, කෙට්ටු වැඩි නේ, සුදු වැඩි නේ, කළු වැඩි නේ. මොකුත් කරන්න බෑ. නේද? එහෙනම් මේක මොකක් වගේද? කුලී නිවසක් වගේ. කුලී නිවසේ ඉන්නකන් ඉඳගෙන මේකත් ඒ වගේමයි කාට හරි පවරන්න පුළුවන්. බෑ වෙන කෙනෙකුට පවරන්න බෑ. අරකට නම් යන්න ඉස්සෙල්ලා මාස 3කට විතර ඉස්සෙල්ලා නෝටිස් එකක්වත් දෙනවා. මේක <laughs> කොයි වෙලාවෙ යන්න වේද කියලා කියන්න බෑ. එහෙම බලාගෙන නිකන් මේක මගේ කියලා ගන්න බෑ. එහෙනම් රූපය මේ ශරීරය මගේ කියලා ගන්න බෑ. හරි. එහෙනම් ශරීරය මමවත් මගේවත් කියලා ගන්න බෑ. වේදනාව මේක තියෙන පංච උපාදානස්කන්ධය ඊළඟ එක තමයි අපේ මේ ශරීරයේ තියෙන ඊළඟ වැඩේ තමයි අපිට වේදනාව ඇති වෙනවා නේද? දුක් වේදනාවක් ඇති වෙනවා, සැප වේදනාවක් ඇති වෙනවා, දුක් අසු වේදනාවක් ඇති වෙනවා, උත්තරය ඇති වෙන්නේ. දැන් කකුලක් රිදේ එනවා කියනකොට තුවාලයක් ඇවිල්ලා. ඒ වෙලාවේ කාවුරු හරි ඇවිල්ලා අපිට කියනවා මේ මොකද රිදෙනවා හොඳටම. හොඳටම රිදෙනවා කියලා කිව්වහම එයා කිව්වොත් එහෙම මේ ඉතින් රිද්දව ගන්න නැතුව ඉන්නකෝ. නේද? කාගේද ඔය තුවාලේ? මගේ තුවාලේ. මගේ නම ඉදිරියට දෝගන්න තියෙන්න. එතකොට මොකද කියන්නේ? මොනවා? මොනවා කරන්නද? හිතෙනවා. නේද? ඒතර වේදනාවල් කියන ඒවා ඇති වෙන්නේ මට ඕන වෙලාවට මට ඕන විදිහටද? නෑ. එහෙනම් ඒක මගේ කියලා ගන්න පුළුවන්ද? මේ තැන් තැන් වල දුක් වේදනා ඇති වෙනවා, සැප වේදනා ඇති වෙනවා, දුක් අසුඛ වේදනා ඇති වෙනවා. තැන් තැන් වලට ඒවා පයින්නවා. එක වෙලාවකට දැනෙන්නේ නෑ, එක වෙලාවකට දැනෙනවා. විශේෂයෙන් දුක් වේදනා ඇති වෙනවා. නේද? එතකොට ඒක එතකොට මගේ කියලා ගන්න පුළුවන්ද? බෑ. නේද? එහෙනම් වේදනාවල් මගේ කියලා ගන්න බෑ. කවුරු හරි කිව්වොත් එහෙම ඔක උත්තර ගණන් ගන්න දෙයක් නැහැ කියලා අපි කියනවා. මගේ වේදනාව දන්නේ මං කියලා. එතකොට හරි එකක්ද කියන්නේ? නෑ වේදනාවල් මගේ කියලා ගන්න බෑ. සංඥා මේ අපේ ළඟ ක්‍රියාත්මක වෙන ටික මේ. සංඥා කියන්නේ මොනවද? අපේ ළඟ මගේ කියලා ක්‍රියාත්මක වෙන ඒවා තමයි මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. එකක් රූපය අනිත් එක වේදනා අනිත් එක සංඥා කියලා කියන්නේ අපිට යන්නේ කවුරු හරි මොන හරි කියද්දී හඳුනා ගැනීම තියෙනවා උතන. peer කියනකොට හඳුනා ගන්නවා. අඹ කියනකොට හඳුනා ගන්නවා. දියුල් කියනකොට හඳුනා ගන්නවා. අන්නාස කියනකොට හඳුනා ගන්නවා. ආන්ගේ හඳුනා ගැනීමට කියනවා සංඥා කියලා. අම්මා කියනකොට හඳුනා ගන්නවා. ඒක වේදනාව නෙවෙයි. හරිද? ඒක අපේ ළඟ සිද්ධ වෙන දෙයක්. ආන්ගේ හඳුනා ගන්න ඒවා මට ඕන වෙලාවට මට ඕන විදිහටමද වෙන්නේ? නෑ. නේද? වෙලාවකට දන්න දේවත් මතක් වෙන්නේ වෙලාවකට නේද? ඒ ඒ වගේ අපිට දුක හිතෙන හඳුනා ගැනීම තියෙනවා. ඒවා මට නවත්තන්න පුළුවන්ද? නෑ එක දිගට එනවා. එහෙනම් සංඥා මගේ කියලා ගන්න පුළුවන්ද? නෑ ඒක ක්‍රියාවලියක්. සංඥාව කියන්නේ මගේ කියලා ගන්න බැරි ක්‍රියාවලියක් හේතු නිසා සකස් වෙන එකක්. හරි එහෙම නැතුව ඒක ගන්න බෑ. සංකාර සංකාර කියන්නේ ආදරය වගේ හිතේ ඇති වෙන චේතනාවලට. හරි? ඒතර ආදරය වගේ ඒවා හට ගන්න හට ගන්න ගත්තේ මමද හටගත්තද? තරහ කියන එක හට ගන්න ගත්තද මම නැත්නම් හටගත්තද? හටගත්තා. ඒක මගට මට මගෙන් අවසර අරගෙන පොඩකින් මම දැන් ඔයාලට තරහ ගස්සන්නයි හදන්නේ. ඔයා දැන් ඔයාලට දැන් තරහ එනවා නම් තව චුට්ටකින් කමන්නේ නැද්ද කියලා අහලා මගෙන් අවසර අරගෙන දෙන්නේ. නෑ මම දන්නේවත් නෑ මේක එනවා. නේද? රාග ආදී ක්ලේශ ධර්මත් එහෙමයි හැම එකක්ම එහෙම එනවා. එක දිගට. නේද? එහෙනම් තරහ එනවා නම් යම් හේකින් හරිද? තරහ එනවා නම් යම් හේකින් ඒක හටගන්න දෙයක් මම කරගන්න දෙයක් නෙවෙයි නම් ඒක මගේ කියලා ගන්න පුළුවන්ද? බෑ. ඊළඟට විඥානය කියලා කියන්නේ ඇහි, කනේ, නාසයේ, දිවේ, ශරීරයේ ඇති වෙන ඇසීමේ දැනීම, පෙනීමේ දැනීම, විඳීමේ දැනීම කියන ඒවා. එතකොට ඒ කියන්නේ නාසයේ ඇති වෙන ආග්‍රහණය දැනීම, දිවේ ඇති වෙන රස දැනීම, ශරීරයේ ඇති වෙන සීතු උෂ්ණ ආදී දැනීම, මනසේ ඇති වෙන ආදරය, ඊර්ෂ්‍යාව වගේ දැනෙනවනේ අපිට. අන්නේ දැනීම් මාත්‍ර වලට කියනවා විඥානය කියලා. ඒතර කනේ මං අකමැති දැනීම ඇති වෙන්නේ නැද්ද? මට පුළුවන්ද? මම දැන් භාවනා කරන වෙලාව කන ඕෆ් කරගන්න ඕනේ. නේද? ඈ නැත්තම් මේක දැන් මට ශබ්ද අඩුයි මෙතනින් වොලියුම් වැඩි කරගන්න ඕන අඩු කරගන්න ඕන එහෙම පුළුවන්ද එහෙම බෑ එහෙනම් එහෙම බැරි නම් මේ ඇති වෙන ශබ්දය නැත්තම් සෝත විඥාණය මං කරගන්න වැඩක්ද නෑ හරියට හිතලා බලුවොත් එහෙම ඉපදිච්ච දවසේ ඉඳලා දන්න දවසේ ඉඳලා මැරෙනකම්ම ඇහෙන ඇහෙන එක අහන්න වෙලාද නැද්ද? එහෙනම් මේ කන කියන්නේ මගේ වැඩ නේ මගේ නම් මට මේ කැමැතිව අහලා අකමැතිව අහන්න තියෙන කියලා කියන්න පුළුවන්. නේ? එහෙනම් විඥාණය මගේ කියලා ගන්න පුළුවන්ද? එතකොට දැන් මොනවද මගේ කියලා ගන්න මේ ලෝකේ? මේ ලෝකේ මගේ කියලා ගන්න පුළුවන් මොනවද? නේද ওই විදිහටමයි මම ගැන කතා කරොත් ඒත් එහෙමයි එතකොට එහෙනම් දැන් වුණ අපි කතා කරගෙන යනකොට නුවණක් ඇති වුණා ඇත්ත නේනම් අපි මේ මගේ මගේ කියලා ගත්තට මේවා ගන්න බෑ කියලා හරි එතකොට අන්න ඒ ඇතිවෙච්ච නුවණ පිළිබඳව අපිට නිබඳව සිහියෙන් ඉන්න පුළුවන් වෙයිද? දැන් හැඟීමක් ඇති වෙන ඇත්තට කුලී නිවසක් වගේ කියලා හැඟීමක් ඇති වෙනවා. දැන් කුලී නිවස ගැන කුලී නිවස ගැන අපිට ස්ථීර වශයෙන්ම කවදාකවත් ඒක මගේ කියන අදහසක් එන්නෙම නෑ. අන්න ඒ වගේ මේ ශරීරය ගැන අපි ශරීරය ගැන විතරක් කතා කරමුකෝ. අර ටික පැත්තකින් තියලා මේ ශරීරය ගැන මගේ නෙවෙයි කියන අදහස අදහසෙන් අපිට ඉන්න පුළුවන් වෙයිද? දැන් දැනගත්තට මගේ කියලා ගන්න බෑ කියලා මේක කුලී නිවසට වැඩි හපන්. නේද? ඇයි? තව බලන්නකො තව දේවල් තියෙනවනේ මේකේ ක්‍රියාකාරීත්වයක් තියෙනවනේ. බඩගින්න. බඩගින්න හදා ගන්නවද හැදෙනවද? පිපාසාව හදා ගන්නවද හැදෙනවද? බඩගින්න හැදුනොත් ලොකු දරුණු දඬුවමක් දුන්නා වගේ මට බලහත්කාරයෙන් රිදෙනවද නැද්ද? ඒව කරන්නේ කවුද? මට බඩගින්න හදන්නේ කවුද? මේක මා ඔළුවන මොකක් වෙන වැඩක් නේ. දැන් මේවා ගැන කතා කරනකොට අපිට හිතෙන්නේ එක්ක අද පිස්සු හැදෙයි නැත්නම් පිස්සු හොඳ දේ දෙකෙන් එකක් කියලා නේද? මේ අපි නොහිතන දේවල් වගේක් මේ ජීවිතේ තියෙනවා. මට බඩගින්න හදන්නේ කවුද? කරන කෙනෙක්වත් කරවන කෙනෙක්වත් නැහැ නේද? මන්ද හදාගන්නේ නැහැ. පිපාසාව ඒත් නැහැ. මේ හුස්ම ගන්න එක මගේ වැඩක් දන්නේ නැහැ. හුස්ම ගන්න එක මගේ වැඩක්ද? නෑනේ නේද? මගේ වැඩක් නම් මට ඕනලා නවත්තලා නිදා ගන්නකොටම නවත්තන නිදාගත්ත හැකි. නේද? මගේ වැඩක් නෙවෙන්නේ නවත්තන්න බැරි හින්දා විතරක් නෙවෙයි. මට ඕන වෙලාවට කොච්චරක් ගන්නවද කොච්චරක් වෙනවද මොනව වෙනවද මන් දන්නේ ඒක මං කරන වැඩ නෙවෙයි. මගේ අනදිරීමකින් කරන වැඩ නෙවෙයි. එතකොට රුධිර සංසරණය එතකොට ආහාර ජීර්ණය අඩුම වෙලාවට ධාරි දාන එක මොකක්වත් මගේ වැඩ නෑ. ඒතර මගේ වැඩේ මොකක්ද දන්නේ මේ ශරීරේ. හරිද අපිට මේක මගේ හැම පැත්තකින්ම සාධක අරන් බලනකොට ශරීරය මගේ නෙවෙයි කියලා මගේ නෙවෙයි කියලා අදහස එනවද නැද්ද? එහෙනම් දැන් අපි ඒක දන්නවා. නේද? මේක මගේ කියලා ගන්න බෑ කියලා දන්නවා. ඒ දන්න එක ගැන 100ෙන් ඉන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ නිවසට ගිහිල්ලා. හැම වෙලෙම මේ ශරීරය මතක් කරනකොට ඒක මගේ නෙවෙයි කියලා කුලී නිවසක් වගේ කියන සිහියෙන් ඉන්න පුළුවන් වෙයිද? දැන් වෙලා තියෙන දේ තේරෙනවනේ මේකටත් මේකත් මගේ කොට ගන්න බැරි කොට මම මොකද කරලා තියෙන්නේ? මං සමහර ශරීර ගැන නිබඳව ප්‍රකාශ නිකුත් කරනවද නැද්ද? මගේම කියලා. වෙනත් ශරීරවලට. දැන් අපේ දරුවෙක් ගත්තොත් ඒ දරුවටවත් බෑ එයාගේ ශරීරය එයාට ඕන හැටියට තියාගන්න. හැබැයි මං කියනවා ඒකත් මගේ කියලා. මේක විතරක් ඒකටත් කියන මගේ මගේ මගේ මගේ කියලා කියනව නෙවෙයි. කිව්වට නම් කමක් නැහැ. ඔන්න ඕන එකක් කියලා දැම්මට. මේ කියනව නෙවෙයි අතුලෙන් තියෙන හැඟීමයි ප්‍රශ්නේ තියෙන්නේ. මගේ දේවල් මගේ දේවල් මගේ දේවල් මගේ දේවල් වෙන කාටවත් දෙන්නේ නැහැ කියලා තදින් තියෙන අදහස. ඒකත් එක්ක අපි ලොකු පීඩාවකට පත් වෙලා ඉන්නේ. හරි? මගේ මගේ කියන හැඟීම හින්දා. අන්න ඒ හැඟීම නැතුව මට අයිති නැති දේවල් කියන හැඟීමෙන් ඉන්න පුළුවන් නම් මේ ලෝකයේ ඉන්න අපි අපි බාහිර ලෝක වලට බැඳෙයිද බාහිර ශරීර වලට බැඳෙයිද කිසිම ශරීරයක් මගේ කියලා ගන්න බෑ කියන එක තේරෙනවා නම් ශරීර වලට බැඳෙයිද මට කිසිම ආදරයක් වැනි දෙයක් මගේ කියලා ගන්න පුළුවන්කමක් තියනවාද ඇයි බෑ කියන්නේ අපි කියනකොට අපි කියන ආදරයට හුඟක් වෙලාවට අපි කියන්නේ සදා නොවෙනස් කියලා නේද අපි අපේ පැත්ත ඇරලා බලන්න පොඩ්ඩක් ධම්මානුපස්සී වාසය කරන කෙනෙක් ආදරය ගැන බැලුවොත් එහෙනම් මම අහනවා ආදරය කියන එක කොච්චරනම් අපි කතා කරලා තියෙනවද මේ ගැනම නමුත් මෙතෙන්ට අපේ හිත වැටෙන්නේ නැති එකක් තියෙන දරුවන් කෙරෙහි ඉඳන් ආදරයක් ආදරය උපදිලා තියෙනවා කියනවා මොකද කියන්නේ මගේ හිතේ තියෙන ආදරය කියන එක හැම වෙලේම එකම ගානට තියෙන නිබඳ වෙනස් වෙනවද වෙනස් වෙනවා වෙලාවකට කොහොමද දන්නේ වෙලාවකට ඕනෙමයි කියලා හිතන අතර වාරේ තව වෙලාවකට නැති එකමයි හොඳ මලවදී කියලා හිතනවා. නේද? නැති එකමයි හොඳ කියලා හිතනවා. ආය ටිකකින් ආයෝන කියලා හිතනවා. එහෙනම් මගේ ළඟ සකස් වෙන ආදරේ හැම වෙලෙම කොහොමද? වෙනස් වෙනවා. කෙනෙක් කෙරේ හට ගන්න ආදරේ හැම වෙලෙම වෙනස් වෙනවා. මට පුළුවන් දෙයක නවත්තන්න වෙනස් වෙන එක නවත්තන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. එහෙනම් සදාන වෙනස් කියලා මං කිව්වද? කාට හරි? කියවන එක බොරුවක්ද නැද්ද? ඔව් එන බොරු කියලා තියන්නේ. <laughs> සදාන වෙනස් කියලා කියන්න බෑ. ඇයි ඒක හැම වෙලෙම එහෙනම් හරි විදිහටම කියනවනම් කොහොමද කියන්න ඕන? සදා සදා වෙනස් කියලා කියන්නේ. මීට සදා වෙනස් අම්මා. එහෙමයි අම්මා අම්මා ලියුමක් කියන්න ළමයින්ට එහෙමයි. මීට සදා වෙනස් කියලා. නේද? ඉතින් මේ මේ පිළිබඳ සිහියෙන් ඉන්න පුළුවන් අපිට. මොකද කියන්නේ? මට පිටින් ලැබෙන මේ හැඟීම් හැම වෙලෙම වෙනස් වෙන ඒවා ඒකින්ද ඒක ගැන මට කිසිම විශ්වාසයක් නැහැ ඒ කියන්නේ ඒ කියන්නේ තල්ලු කළා දාන්න කියන එක නෙවෙයි එහෙම විශ්වාසයක් තියන්න බෑ බලාපොරොත්තුවක් තියන්න බෑ නේද බලාපොරොත්තුවක් තිබ්බා කියලා ඒක එහෙම වෙන්නේ නැහැ වෙනවනම් කමන්නේ බලාපොරොත්තුවක් තිබ්බා කියලා ඒක එහෙම වෙන්නේ නැහැ එහෙම වෙනවනම් බොහොම හොඳයි වෙන්නේ නැති එක ප්‍රශ්න තියෙනවා නේද? එහෙනම් මේ ලෝකේ කිසිම වස්තුවක් නොවෙනස් දෙයක් තියනවද? නෑ නොවෙනස් දෙයක් නෑ. එහෙනම් මගේ කියලා ගන්න දෙයක් නෑ. ඒකට අඩුම ගානේ අපිට දැනෙනකොට ওই සිතකට අහවලාගේ හැඟීම් නැත්නම් මගේ හැඟීම් ගැන ඇති වෙන දේවල් ගැන ඒවා මගේ කියලා ගන්න බෑ කියලා සිහියක් අපිට තියාගෙන ජීවිතේ ජීවත් වුණොත් උපාදාන වෙනේම අඩු වෙනවද නැද්ද? නේද? එහෙනම් අන්න ඒ සිහිය තියාගෙන ජීවත් වෙනවා. අද මේ ලෝකේ ඒ වගේ සිහියකින් හැම වෙලෙම ජීවත් වෙන අය නැහැ කියලාද හිතන්නේ. කය ගැන හෝ වේදනාව ගැන හෝ සිත ගැන හෝ ඔය අපි කතා කරේ සිතේ ඇති වෙන ධර්ම ගැන ඒවා පිළිබඳ ඔය හැඟීමෙන්ම ඒ සිහියෙන්ම ඒකට කියනවා ඒ සිහියෙන්ම ඉන්නවා කියලා. වෙන දෙයකට වෙන වෙන අදහස් ඇති වෙන්නේ නැහැ. කය ගැන ඇති වුණා නම් ඒක මගේ නෙවෙයි කියලා අදහසක් වෙන අදහසක් ඇති වෙන්නේ නැතිවම ඒ සිහියෙන්ම ඉන්න අය මේ ලෝකේ මේ වෙනකොට ඉන්නවද නැද්ද? ඉන්නවා. හරිද? එහෙම අයට කියනවා සිහිය පිහිටුවා ගත්ත අය කියලා. ඒකට කියනවා සති ප ဋ ාණය කියලා. හරිද? එහෙනම් ඒ සිහිය පිහිටවා ගන්න සිහිය තියෙන්න ඕනද නැද්ද? ඒ අරමුණේම නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැතුව නැවත නැවත මොකද කරන්නේ? ඒ අරමුණේම හිත නැවත නංවන ක්‍රියාවලිය කරන්නේ වෙනත් අරමුණකට යන්න නොදී ඒ අරමුණම රැකගෙන ඒ අරමුණේම සිහිය නවත්තන ක්‍රියාවලිය කරන්නේ ඒ අරමුණේම හිත නවත්තන ක්‍රියාවලිය කරන්නේ ඔන්න ඔය සිහිය කියන චෛතසික ධර්මය. හරි. එහෙනම් අපි ඉගෙන ගත්තා දැන් අජ්ජත්තික බාහිර ගොඩාක් දේවල් ගැන දැන් සති ගානක් තිස්සේ. ගිය සතියේ නුවණ ගැන කතා කරා, ඕවා මේවා ඔක්කොම කතා කරා අපි. එතකොට අජ්ජත්තික දැන් ශරීරයක් අරගෙන අපි කමටහනම ගමු අසුබ කමටහන කියන්නකො ඉස්සෙල්ලාම මේ ශරීරය සුබයි කියලා හිතාගෙන මේ මගේ සුබ ශරීරය කියලා හිතාගෙන හිටිය කෙනාට ඉතල භාවනා වඩන ගන්නවා ගන්නකොට යාට එකක් තේරෙනවා කිස්ඳුම් නියදත් සම්මස්නහර ඇට ඇට මිදුළු ඔය විදිහට හිතනකොට මෙතන මේ මිනිස්සෙක් කියලා ගන්න පුළුවන් එකක් නැහැ. මෙතන තියෙන නිකන් කෙස් ගොඩක්, ලොම් ගොඩක්, නිය ගොඩක් කියලා මේ ශරීරය ගැන සිහියක් උපදිනවා. මොකද කරන්න ඕනේ? ඒ සිහිය ඉස්ලාම මේ ශරීරය ගැන නුවණක් උපදිනවා. දැනගන්නවා. නේද? කමටහන අහගත්තට පස්සේ දැනගන්නවා. දැනගත්තට පස්සේ ඒ දැනගත්ත දේ තමන්ගේ පැත්තෙන් යොදවලා තමන්ගේ ශරීරයට හිත යොදවලා කෙස් ලොම් නිය දස් සම්මස්නාරයට ඇටමිදුළු ඔය විදිහට ඔය විදිහට මේක මෙනෙහි කරාට පස්සේ දෙයනේ මේක කෑලි ගොඩක් නේ. එහා පැත්තේ තියෙන කෑලි ගොඩක් නේ. ඒක සිහියක් උපදිනවා. ඒකට කියනවා නුවණ පිළිබඳ වූ සිහිය කියලා. හැබැයි ඒ සිහිය ටික වෙලාවකින්ම නැති වෙලා යනවා. ආයෙ ඔහි ඉන්නවා. අන්න එහෙම නැති වෙන්න තියෙන තියාගන්න එකට කියනවා සතිපට්ඨානය කියලා. සිහිය ඇති කරගෙන පවත්වා ගන්න ඕනේ. පවත්වා ගන්න මොකද කරන්න ඕනේ? සිහිය ඇති උනේ මෙනෙහි කිරීමෙන් හින්දානේ. කායානුපස්සීව හිතියේ හින්දා කාය පිළිබඳ සිහිය ඇති වුණා. වේදනානුපස්සීව හිටිය හින්දා වේදනාව පිළිබඳ සිහිය ඇති වුණා. දැන් එහෙනම් මොකද කරන්න ඕනේ? මෙනෙහි කිරීමෙන්ද සිහිය ඇති වුණා නම් නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. ඒකෝට ඒ සිහියෙන් අපි වාසය කරන්න ඕනේ. ඒකට කියනවා සතිය කියලා. හරිද? කය පිළිබඳ දැනගත්ත නුවණ පිළිබඳ වූ සිහිය. අජ්ජත්තික කය පිළිබඳ දැනගත්ත නුවණ පිළිබඳ වූ දීපක්කේන සමන්නාගතෝ සතිය කියන්නේ ඒකයි. හරිද? නුවණ පිළිබඳ වූ සිහිය. දැන් බලන්න ඕන කොහොමද මම මේ සිහිය එහෙනම් එහෙම වැඩක් කරන්නේ ඇයි අපි? ඇයි අපි මෙහෙම සිහිය තියාගෙන සිටියේ? සිහිය නැති වෙන හැම වෙලාවකම මොකද වෙන්නේ? යම් යම් වස්තු කෙරෙහි අපේ හිත සතුට වෙනවා. සතුට වෙන වස්තු කෙරෙහි ඇලෙනවා. ඇලෙන වස්තු මගේ කියලා අල්ලගන්නවා. හරිද? අරමුණු අල්ල ගන්නවා මේ ලෝකේ ඉන්න අපි මොකද කරන්නේ එක එක එක එක අරමුණු අල්ල ගන්නවා අපිට ලැබෙන රූප අපිට ලැබෙන වේදනා අපිට ලැබෙන සංඥා මේ වගේ ඒවා මගේ වගේ කියලා හිතලා ඊට පස්සේ ටිකකින් අල්ල ගන්නවා දැක්කහම සතුටු වෙනවා සතුටු වෙනවා ඇලෙනවා අල්ලා ගන්නවා සතුටු වෙනවා ඇලෙනවා අල්ලා ගන්නවා එහෙම තමයි යම්කිසි වස්තුවක් අපිට ග්‍රහණය වෙන්නේ ඊට පස්සේ තින් මල්ල වද ඒක රකින්න බෑ නේද? කලින් තිබ්බ නැති දුක් ඇති වෙනවා එතකොට. දැන් බලන්න අපි යම් බැඳීමක් ඇති කරගන්න ඉස්සෙල්ලා ඒ බැඳීම ඇති කරගත්ත කට්ටිය කොහේ හිටියත් අපිට ප්‍රශ්නයක් නෑ මොනවා කරත් ප්‍රශ්නයක් නෑ මල ප්‍රශ්නයක් නෑ හරි හැබැයි ඒ තැනත්තා හෝ තැනැත්තිය දැකලා සතුටු වෙලා හිත ඇලීමක් ඇති වෙලා ඊට පස්සේ ග්‍රහණය වෙලා හරිද බැඳීම ඇති කරගත්තට පස්සේ කොහේ බලනවද කොහේ ඉන්නවද මොනවා කරනවද ඔකෝ බොහෝම හින්දා දුක් ඇති වෙනවා. ඒක හොයන්න ඕනේ නේද? ඒ වගේ මේ ලෝකේ බොහෝ දේවල් හින්දා අපි දුක් ඇති වෙන තත්ත්වෙටපත් වෙලා තියෙනවා මේ වෙන් කරගන්න බැරි කොටස් වර්ගයක් වෙන් කරගන්න කියලා. කවදාකවත් අපිට වෙන් කරගන්න බැරි කොටස් වර්ගයක් වෙන් කරගන්න ගිහලා තමයි මේ ඔක්කොම වෙලා තියෙන්නේ. ඉතින් ඒකින්ද අපේ බලාපොරොත්තු කැඩිලා අන්තිමට මොකද වෙන්නේ? නේද දන්නවනේ? නේද මිනි පෙට්ටිය වලින් ගෙවල් වලට එනවා අපි. අපි බලාපොරොත්තු වෙච්ච අය මිනි පෙට්ටියෙන් ගෙදර එනවා. ඉතින් යලපෙන්ඩයි තියෙන්නේ. නේද වලට පයින්ද වගේ කෑ ගහනවා පයින්නේ නන්නේ නේද ඉතින් එහෙම තත්වයකට එහෙම ලොකු දුකක් අපේ සිත්වල උපදින්න හේතු වෙන්නේ වෙනස් වෙන දේවල් පිළිබඳව අපි වෙනස් වෙන්නේ නැහැ කියන සිතුවිලිත් එක කටයුතු කරන හින්දා. ඉතින් ඒකින්ද මේකෙන් හිත ගලවන්න ඕනේ. හිත ගලවනවා කියලා කියන එකදී ආයෙම මතක් කරනවා මොකද මේ මේ මාතෘකාව කාටවත් ගැලපෙන්න ඕන හින්දා සිත ගලවනවා කියලා අපි අයින් කරේ මොනවද? නිවසේ කටයුතු ටික දයින් කරේ. නෑ. නිවසේ අයත් එක්ක තියෙන සුහද බව දයින් කරේ. නෑ. අයින් කරේ ඒ නිවසේ ඉන්න ඒ අපිට අවශ්‍ය අය ගැන තියෙන තණ්හාව විතරයි අයින් කරේ. හරිද? තණ්හාව අයින් කරලා එතන මෛත්‍රියක් අපි වර්ධනය කරගන්නවා. මෛත්‍රිය තියෙනවා. ඒ තණ්හාව අයින් වුණාට පස්සේ අපි මේක අත්හදා බලන්න මේක ක්‍රියාත්මක භාවයට අරන් බලනද මම කියන හින්දා මේ වෙනදට වැඩිය ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. හරිද? කලබල මුකුත් ඇත්තේ නැහැ. ධර්ම අවබෝධ කරන කෙනාගේ තියෙන අවබෝධයේ හින්දා දැන් අපි තුන් මම ගොඩාක් ළඟින් ඉන්න කෙනෙක් ඉන්නවා කියලා. හරිද? ඒ ළඟින් ඉන්න කෙනාට එක්ක වැඩියෙන්ම මම රණ්ඩු අල්ලලා තියෙන්නේ කාත් එක්කද? ජීවිතේ වැඩිම රණ්ඩු වෙලා තියෙන එකත් එක්කද? වැඩියෙන්ම වැඩියෙන්ම ළඟින් ඉන්න කෙනත් එක්ක හැම වෙලේම රණ්ඩු. රණ්ඩු කියන්නේ මේ මරා ගන්න රණ්ඩු නෙවෙයි. හැම වෙලේම මොකද කොහොම අරක කළා කරේ නැහැ මේක කරේ නැහැ කිය කිය නේද අර පැත්ත බැලුවේ නැහැ මේ පැත්ත බැලුවේ නැහැ කිය කිය හැම වෙලේම ගැටෙන්නේ යාත් එක්ක හැබැයි ධර්මය අවබෝධ කරගන්න කරන්න වෙන්නේ ඒ අපේ සමීපයෙන් ඉන්න අයත් එක්ක අපි ගැටෙන්නේ නැහැ හැබැයි මෛත්‍රිය ආදිය තියෙන හින්දා ඒ කටියට රිදවන්නේ ගැටෙන්න දෙහිඳ රිදවන්නේ නැහැ. හරි පොඩක්වත් රිදවන්නේ එතකොට ඒ අය රැවටෙනවා. ඒ හිතන්නේ කොහොමද? ඉස්සර නම් මට බයිනවා දැන් බයින්නවත් නැහැ ගන්න. සැරෙන් කතා කරන්නවත් නැහැ. ඒතර බාහිර අයට ලොකු සුවයක් දැනෙනවා අපිට. ඒක දෙයලා හිතන්නේ අපි පාන්නට පණ වගේ ආදරය කියලා හිතන්නේ. වෙනතරට වැඩි ආදරය කියලා හිතන්නේ. හැබැයි තමන් ළඟ එහෙම එකක් නෑ. එතන තියෙන අවබෝධයක් විතරයි. හරි? මගේ භාර්යාව, මගේ ස්වාමියා මේ අය තමයි මාගේ ජීවිතේ මාත් එක්ක එකතු වෙලා යන අය. නේද? අපි එකිනෙකාට උදව් කරගෙන යන්න ඕනේ මේ සමාජයේ තනියම යන්න අමාරුයි. ඒකෙන්ද එකිනෙකට උදව් කරගෙන යන්න ඕන, ගෞරව කරන්න ඕන, තව කෙනෙක්ගේ සිත් වලට ගෞරව කරන්න ඕනේ. මේ විදිහට වෙනදාට වැඩිය බොහොම සාන්තම ස්වභාවයකට තමන්ගේ ජීවිතය පත් වෙලා සාර්ථකව සාර්ථක තත්වෙ වෙන හදිස්සියවකත් හැබැයි අනතුරක් වුණා නැති වුණා අර ඒ தත්ත්වයටපත් වෙන්නේ නැති ඉන්න කෙනාට ලොකු දුකේ தත්ත්වයටපත් වෙන්න වෙනවා ඒ தත්ත්වයටපත් වෙලා ඉන්න කෙනාට එහෙම දුකක් ඇති වෙන්නේ නෑ මේ පිළිබඳ ඒ කියන්නේ Taman ගෙවන හැම නිමේෂයකම රත් වීමක් නෑ දැවීමක් නෑ විදර්ශනාවත් එක්ක වෙන්නේ අන්න ඒක ඇයි රත් වීමක් දැවීමක් නැත්නම් ඒක නිකන් සිද්ධ වෙන දෙයක් නෙවෙයි අපි දන්නවා බලාපොරොත්තු ඇති වෙන්නේ නැත්නම් බලාපොරොත්තු කැඩෙන්නේ නේද මේකේ ඇත්ත తত্ত্বය තේරුම් ගත්ත කෙනෙකුට මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ බලාපොරොත්තු ඇති වෙන්නේ නැහැ බලාපොරොත්තු ඇති වෙන්නේ නැත්නම් බලාපොරොත්තු කැඩෙන්නේ නැහැ බලාපොරොත්තු කැඩෙන්නේ නැත්නම් දුකක් ඇති වෙන්නේ නැහැ ඒකෙන්ද රත් වෙන ඒවා දැවෙන ඒවා පිච්චෙන ඒවා නැතුව ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා අනිත් එක තමයි ප්‍රාණඝාත ආදී වැඩි කරන්නේ නැහැ ඉතින් ඒවා අපි දන්නවා දැන් එහෙනම් දැන් කරන්න ඕන දේ තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව යම් කිසි අදහසක් ඇති කරගෙන ඒ ඇති කරගන්න අදහසේ හිත පවත් ගන්න ඕන යම් නුවණක් ඇති කරගෙන ඒ නුවණ පිළිබඳ සිහිය හැම වෙලෙම පවතින්න නම් අර නුවණ ඇති වෙන්න හේතු වෙච්ච දේ ගන්න නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර ඒ සිහිය පවතිනවාද කියලා හොඳට බලන්න ඕනේ හරිද ඒ සිහිය පවතින විදිහට අපේ මානසිකාරය සකස් කරන්න ඕන. එහෙම අපේ ඒ සිහිය පවතින විදිහට මානසිකාරය සකස් කරොත් එහෙම ඒ සිහියෙන් අපි වාසය කරනකොට නිවැරදි සිහියෙන් වාසය කරනකොට මොකද වෙන්නේ? ඊට වැඩිය එහා ගිය නුවණ පහළ වෙනවා. එතකොට ඊට වැඩිය එහා ගිය නුවණක් කියලා කියන්නේ අර දැන් තේරුණාට වඩා වැඩි තේරීමක් ඇති වෙනවා. එතකොට ඊට වැඩිය එහා තේරිච්ච ගමන් දැන් උදාහරණයක් කිව්වොත් එහෙම ඉස්සෙල්ලාම කෙස් ලොම් නියදා සම්මස්නහර ඇට ඇට මිදුළු කියලා හිතේ තියෙන කෙනාට කෙස් පිළිකුලයි ලොම් පිළිකුලයි නිය පිළිකුලයි දත් පිළිකුලයි කියන කෙනාට එතකොට ඒ කෙස් පිළිකුලයි කියන සිහිය මේ ඇති වුණාට පස්සේ ලොම් පිළිකුලයි කියන සිහිය ඇති වෙනකොට ඊළඟට හැම පිළිකුලයි කියන සිහිය ගැන හොයන්න යනකොට කෙස් පිළිකුලයි කියන එක නැති වුණොත් නේද කවදාකවත් ධර්මය අවබෝධ කරගන්න ලැබෙන්නේ නැහැ එතකොට දැන් වෙන්නේ මොකද්ද මේ කෙස් දොම් නියද සම්මස්තහරයට ඇටමෙදුරු කියන ඒවා මේ කලාපටික ඔක්කොම අරගෙන ඒවා පිළිකුලයි කියලා අපි මෙනෙහි කරපුවාම අන්තිමට වෙන්නේ මොකද්ද? ඒ ඒ කෙස් පිළිකුලයි කියන එක අපේ ඇති මට හැඟීමක් ඇති වුණා නම් ඒක තියාගන්නවා ලොම් පිළිකුලයි කියලා හැඟීමක් ඇති වුණා නම් ඒක තියාගන්නවා ඒක වෙනස් වෙන්න දෙන්නේ නැතුව එහෙම තියාගෙන තියාගෙන ඉස්සරහට ඉස්සරහට කරගෙන කරගෙන යනකොට මොකද වෙන්නේ? ඔක්කොම පිළිකුලයි කියලා ඒක හැඟීමක් ඇති වෙනවා. හරිද? අන්න ඒ කියන්නේ මොකද්ද? තිබ්බ සිහියට වැඩිය සිහියක් වැඩි නුවණක් කියලා. දැන් ඒක පිළිබඳ සිහිය පවත් ගන්න ඕනේ. අන්න එහෙම පවත් ගන්නකොට බහිද්ධාවා කාය කායන් පස්සේ හිතේ. දැන් තමන්ගේ ශරීරය පිළිකුලයි මේක පිළිකුල් වස්තු වලින් හැදිච්ච එකක් කියලා අපි ඒ සිහිය පවත් ගන්නකොට මොකද වෙන්නේ? ඊට එහා ගිය අනුන්ගේ ශරීරات පිළිකුලයි කියලා අදහස කරන බහිද්ධාවා කියලා අදහස කරන. ඊළඟට මේ දෙපැත්තම පිළිකුලයි කියලා ඒක අදහසක් කරනවා. ඊළඟට ඒක පවත් ගත්තොත් මොකද වෙන්නේ? මුළු ලෝකෙම තියෙන ශරීර ඔක්කොම පිළිකුලයි කියලා තනි හිතකට හැඟීමක් එනවා කැටි කරගත්ත හැඟීමක් ඉතින් මේ වගේ තියෙන තියෙන தත්ත්වය අභිභවා තම නුවණක් වෙනවා තියෙන தත්ත්වය අභිභවා තව නුවණක් වෙනවා ඒ එන්නේ අර සිහිය පවත්වාගත්තොත් එතකොට මේ අපි උපදවා ගන්න නුවණ පිළිබඳ වූ සිහිය පවත්වා ගන්න නම් සිහිය අපි මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර ඒ පිළිබඳ සිහිය වර්ධනය කරන්න ඕනේ. මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර ඒ පිළිබඳ සිහිය වර්ධනය කරන්න ඕනේ. එහෙම වර්ධනය කරපුවා විට මනුස්ස ශරීරයක් ගැන ආසාවක් ඇති වෙන්නේ නැහැ. ඇති වෙන්නේ නැතුව වෙන්න මේ එහෙම නැත්නම් වේදනාව ගැන ආසාවක් ඇති වෙන්නේ නැති වෙන්න සංඥා ගැන ආසාවක් ඇති වෙන්නේ නැති වෙන්න සංකාර ගැන ආසාවක් ඇති වෙන්නේ නැති වෙන්න සිහිය පවත්වා ගන්න පුළුවන්කම තියෙනවා. හරිද? එතකොට එන්න ඒ සිහිය පවත්වා ගැනීම ඊළඟ නුවණකට හේතු වෙනවා ඒ නුවණ පිළිබඳ සිහිය පවත්වා ගන්න එක ඊළඟ නුවණකට හේතු වෙනවා ඊළඟ නුවණකට හේතු වෙනවා ඊළඟ අපි කරන්න ඕන අපේ ශරීරය පිළිබඳව දැන් කරුණු දැනගන්න ඕන ගිය සතියේ අපි කරුණු දැනගන්න ඕන කියලා කිව්වා ඒ ඒ කරුණු දැන ගැනීම සඳහා කල්යාණ මිත්‍ර ආශ්‍රය කරමින් ධර්ම ශ්‍රවණය කරමින් විසුද්ධි හත සම්පාදනය වෙන නැත්නම් අනුපස්සනා සම්පාදනය වෙන එහෙම නැත්නම් සතිපට්ඨානයේ වැඩෙන මේ කරුණු දැනගෙන ඒ දැනගත්ත කරුණු මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර දැනගත්ත දේෙන් හිත කඩලා යන්නේ නැති වෙන්න හදා ගන්න ඕනේ. හරි සිහිය පවත්වා ගන්නවා කියන්නේ ඒකයි. අන්න එහෙම හදාගෙන ඒක තුලින් ජීවිතේ දිගටම දකිමින් වාසය කරන්න ඕනේ. හැම වෙලෙම ඒ ඒ ඇති කරගත්ත දැනුම දැන් ශරීරය පිළිකුල් ශරීරයක් කියලා නැත්නම් මේක ඇතිව නැති වෙන එකක් කියලා නැත්නම් මේක ධාතු හතරෙන් හටගත් එකක් කියලා නැත්නම් මේක හුස්මක් ගැන හුස්ම විතරයි කියලා හරි මොකක් හරි ක්‍රමවේදයකින් තියෙන తත්වය අභිභවා සිහියක් ඉපදුනාට පස්සේ තියෙන తත්වය අභිභවා සිහියක් ඉපදුනාට පස්සේ අපි මොකද කරන්න ඕනේ? ඒ ඉපදිච්ච සිහිය අනිවාර්යයෙන්ම තමන්ගේ හිතේ හැම වෙලේම නැගෙන විදිහට හැම වෙලේම නැගෙන විදිහට හදා ගන්න ඕනේ. මේක පුළුවන් ද දන්නේ නැහැ. කෙනෙක්ට හාමුදුරුවෝ නම් කියයි අපිට නම් බෑ. හරිද? හරි මෙහෙම කියනකොටත් හිතේ හාමුදුරුවන්ට නම් ඕක පුළුවන් ඇති. මොකද හාමුදුරුවෝ පන්සලේ ඉන්නේ. අපි එහෙම නැහැනේ කනවා බොනවා නානවා අදිනවා මේවත් එක්ක ඕවා කරන්න බෑ හාමුදුරුවනේ මෙහෙම මෙහෙම ඉන්න තමයි වෙන්නේ ඕක මෛත්‍රී බුද්ධ ශාසනයවත් බලා ගන්නවා කියලා. හරිද? මේක කොහොමද අපි ඔප්පු කරගන්නේ කරන්න පුළුවන් කියලා හැම වෙලේම හැම වෙලේම සිහිය තියෙන විදිහට ඒ ඒ දේ පිළිබඳ සිහිය තියෙන විදිහට සිහිය කියන එක හදාගන්න පුළුවන් වෙයිද මට එහෙම උපකරණයක් තියෙනවා හරි මට නෙවෙයි ඔක්කොටම කියනවා හරි ඇයි මම එහෙම කියන්නේ ඔය සිද්ධිය සිද්ධ වෙලා තියෙනවා අපිට මේක තේරුම් කරවන්න ඕනේ හින්දා මම මෙහෙම හැමදාම කියන්නේ මේවා මේ අපි කෙනෙකුට කෙනෙක් එක්ක පොඩි ආදර ගනුදෙනුව පටන් ගන්නවා එහෙනම් ඉස්සෙල්ලාම කෙනෙකුට යන්තම් ආදරය කරන ගානටපත් වුණාට පස්සේ වැඩි මතක් වෙනවද එහෙම නෑ දවසින් දවස කාලෙන් කාලට අර තැනත්තා හෝ තැනත්තිය ගැන නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරනවා. හරිද? ඉතින් ඔන්න ඔන්න මෙනෙහි කරන එක එක විදිහට මෙනෙහි කරන කියපු ඒවා කරපු ඒවා කියලා මෙනෙහි කරනවා. මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න ආදරය කියන එක අඩු වෙනවද වැඩි වෙනවද? ආදරයෙන් මෙනෙහි කරොත් ආදරය වැඩි වෙනවා. අන්තිමට මං අහන මෙයාගෙන් කණ්ඩ ගියත් බොණ්ඩ ගියත් නාන්න ගියත් අඳින්න ගියත් මොන වැඩේ කරනද අනිත් ටික ඔක්කොම කරනවා. හැබැයි හැම වෙලෙම මතක් වෙන ගන්නට එනවද නැද්ද? නේද? හැම වෙලෙම හැම වෙලෙම මතක් වෙන ගන්නට මොන වැඩේ කරත් ඉතින් අනිත් වැඩ කරන ගමන තොන්න මතක් වෙනවා. ආය මතක් වෙනවා. එහෙනම් අපි හිතමුකෝ මේ ශරීරය පිළිකුල නැත්තම් මේ ශරීරය අනිත්‍යයි කියන හැඟීම මට ඇති වුණා. හරිද? මේ ශරීරය අනිත්‍යයි කියලා හෝ මේ ශරීරය අසුබයි කියලා හෝ මොකක් හරි හැඟීමක් ඇති වෙලා ඒ ඇති වෙච්ච හැඟීම අපි නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර ඒ හැඟීම වැඩි කරොත් හරිද නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මේ හැඟීම වර්ධනය කළොත් යම් හේකින් අර වගේම ශරීරයක් දකිනකොට ශරීරයක් මතක් වෙනකොට හැම වෙලාවකම මේ ශරීරය අසුබයි කියලා මතක් වෙන ගානට ගන්න බැරිද නැවත නැවත මෙනෙහි කරතර අර ආදරය ගැන මං කිව්වේ නේද? එතකොට අන්තිමට තියෙන්නේ දැන් දැන් මං ආදරය ගැන කියනකොට අර මේ වැඩ ඔක්කොම කරන ගමන් සැරෙන් සැරේ සැරෙන් සැරේ සැරෙන් සැරේ මතක් වෙනවා කිව්වේ. ඒ වගේ වැඩ ඔක්කොම කරන ගමන් අර සිහිය සැරෙන් සැරේ සැරෙන් සැරේ සැරෙන් සැරේ සැරෙන් සැරේ අර ඇති කරගත්ත නුවණ මෙනෙහි වෙනවා. ඒ නුවණ මෙනෙහි වෙන්න මෙනෙහි වෙන්න මෙනෙහි වෙන්න මොකද වෙන්නේ? ඒක මෙනෙහි වෙන්න මෙනෙහි වෙන්න මොකද වෙන්නේ? ඒක ගැන සිහිය පවතිනවා. හරි. තේරෙනවද? එහෙනම් අපි මේ පීඩා විඳ විඳ ඉන්නේ නැතුව අර අකුසලයේදී ක්‍රියාත්මක වෙන ආදරේ කියන අකුසලයක් ඒකේ ක්‍රියාත්මක වීමේදී ඇතිවෙච්ච ක්‍රියාදාමයම මේ පැත්තට යොමු කරලා හදාගන්න බැරිද මේ සිහිය හැම වෙලෙම තියෙන ගානට නේද ඇයි අපි මේවා හදන්නේ එහෙම මේවා එහෙම හදන්න නැතුව තියාගත්තත් අපිට අනාගතයේදී ලොකු දුකකට පත් වෙන්න සිද්ධ වෙනවා ඒ මොකද මේ වාගේ ඇත්ත తත්වය තමයි මේවා නැත්තටම නැති වෙලා යන එක. ඒතකොට නැති වෙලා යන දේ නැති වෙන්නේ නැහැ කියලා හිතුවා කියලා නැති වෙන්නේ නැතුව තියෙන්නේ නැහැ. හැම වෙලෙම වෙනස් වෙන එක. වෙනස් වෙන දේ වෙනස් වෙන්නේ නැහැ කියලා හිතුවා කියලා නේද? නේද? වෙනස් වෙන්නේ නැතුව තියෙන්නේ නැහැ. එහෙනම් අපිට අනිවාර්යෙන් සිද්ධ වෙනවා මේ වාගේ ඇත්ත తත්වයේ තේරුම් අරගෙන මේ ඇත්ත తත්වයට මූණ දෙන්න. නේද? එතකොට ඒ පිළිබඳ සිහිය පවත්වා ගන්න ඕනේ. ඉතින් අපි බලන්න මේක හරීම සිද්ධ කළ යුතුම තත්වයක් දැන් මේ විදිහට අර කය ගැන සිත ගැන කියන්නේ යහපත් දෘෂ්ටියකට නාම රූප දෙකක් මෙතන තියෙන්නේ. හරියට මෙනෙහි කරන කෙනෙකුට ටික දවසක් ගියාම නාම රූප පරිච්ඡේද වුණාට පස්සේ නාම රූප දෙකක් තමයි මෙතන තියෙන්නේ කියලා අදහස් වෙනවා. ඒ කියන්නේ මෙතන මේ මෙතන තියෙන්නේ රූපයක් සහ රූප නොවන කොටසක ක්‍රියාකාරීත්වයක්. මනුස්සයා කියලා මම ගත්ත, අම්මා කියලා ගත්ත, සහෝදරයා කියලා ගත්ත, යාළුවා ගත්ත කියන තැන තියෙන්නේ නාම પરම්පරාවක් තියෙනවා නැවත නැවත එතන සිතුවිලි හට ගන්නවා ඊට පස්සේ කිසිම නිස්සත්ත්ව නිජීව ශුන්‍ය ස්වභාවයක් දෙන. ඒ කියන්නේ සත්වයක් කියලා ගන්න බැරි ජීවියෙක් කියලා ගන්න බැරි ශුන්‍ය ස්වභාවයක තියෙන ශරීරයක් එතන තියෙනවා. එතකොට මෙන්න මේ ඒ එහෙම තියෙන ශරීරය පිළිබඳව නාම රූප දෙක පිළිබඳව ඒක වෙන් වෙලා දැනෙන ගානට Tamanට නුවණ ඉපදුනොත් ඒ නුවණ පිළිබඳ සිහිය පැවැත්වුවා. ඊට පස්සේ ඉතින් මට අම්මා මතක් කරනකොට තාත්තා මතක් කරනකොට සහෝදරයා මතක් කරනකොට හැම වෙලෙම මේක දෙකට පැලිච් එකක් වගේ දැනෙනවා. මේක පැහැදිලි කරා ඒකයි මම කියන්නේ ඒ සිහියයි පවත්ව ගන්න ඕනේ කියලා. ඊට පස්සේ නාම රූප වෙන් වෙලා දැවුනට පස්සේ අපිට තේරෙනවා නම් යම් දවසක ඒ ගැන සිහිය තියාගෙන කොහොම හරි මේ කියන සිහිය තියාගෙන ඒක තුල හිටියොත් ඔන්න ටික දවසක් යනකොට ඒක ගැන හොඳට අවබෝධ වෙලා මොකද වෙන්නේ සිහියක් නුවණක් උපදිනවා මේ නාම කොටස කියන්නේ මෙන්න මේ හේතු නිසා සකස් වෙන එකක් රූප කොටස කියන්නේ හේතු නිසා සකස් වෙන එකක් මට පාලනය කරන්න පුළුවන් එකක් නෙවෙයි කියලා හේතුත් එක්කම දැනෙන්න පටන් ගන්නවා හේතු ගැන ඉතින් ගවේෂණය කරන කෙනෙකුට ධර්මය අවබෝධ කරන කෙනා මම හැමදාම කියනවා පටිච්චසම්පාදයේ වගේ දේවල් ගවේෂණය කරන්න කියලා හරිද එතකොට මේ ගවේෂණය කරන කෙනාට අන්න හේතුත් එක්කම මේක තේරෙන්න පටන් ගන්නවා. මෙන්න මේ නාම මේ මේ මෙන්න මේ සිතුවිල්ල ආවේ මේක හින්දා. නැතු මේ මං හින්දා මගේ වැඩක් නෙවෙයි. මේ මෙතන මෙන්න මේ කයේ මේ දේවල් සිද්ධ වුනේ මෙන්න මේ හේතු හින්දා. එතකොට ඒ වේදනාව ගැන, සංඥා ගැන, සංකාර ගැන මේ දේවල් ගැන හේතුත් එක්කම නුවණ උපදිනවා. ඒ හේතුත් එක්ක උපදින නුවණ අපි පටිසම්පාදයේ එහෙම පටිච්චසම්පාදයේ එහෙම හොයාගෙන ඒ පටිච්චසම්පාදයේ මේකට යොදවුවහම පංච උපාදානස්කන්ධයේ ඇති වෙන වෙනසට පටිච්චසම්පාදයේ අපි යොදවපුවාම මේකයි හේතුව මේ වෙනස් වීමට හේතුව මේකයි තණ්හාවයි මේකට හේතුව අවිද්‍යාවයි මේකට හේතුව නාම රූපයි මේකට හේතුව කියලා අපිට ඇත්තටම හැම නිමේෂයකම ඒකෙන් එකක් හරි අඩුම ගානේ එකක් හරි මතක් වෙන ස්වරූපයට තියෙනවා නම් ඒ කියන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතනං ওই විදිහට අපි බලන්නකො වේදනා පත්‍ය තණ්හා වේදනාව හින්දායි තණ්හාව එතකොට අවසාන වශයෙන් ගත්තොත් ඒව අන්තිමට එහා කොනම ගත්තොත් අවිද්‍යාව පත්‍ය තණ්හා අවිද්‍යාව හින්දායි තණ්හාව තණ්හාව හින්දායි වේදනාව නේද අවිද්‍යාව හින්දායි සලආයතන ආදී සලආයතන හින්දායි ස්පර්ශය ස්පර්ශයෙන්ද වේදනාව වේදනාවෙන්ද තණ්හාව. එතකොට ඔන්න වේදනාවෙන්දයි තණ්හාව තණ්හාවෙන්දයි උපාදාන කියලා දන්න කෙනෙක් ඒ සිහිය විතරක් ප්‍රයත්නවත් යම් විදිහකින් ඒ සිහිය විතරක් ප්‍රයත්නවත් අන්න බලන්න යාට වෙන දේ. එතකොට මොකද වෙන්නේ? ඒ මේ ග්‍රහණය කිරීම මොකක්වත් වෙන්නේ නැහැ. මේ මෙන්න මේ වේදනාවෙන්ද තමයි මේ තණ්හාව තියෙන්නේ. වේදනාවෙන්ද තමයි තණ්හාව තියෙන්නේ. තණ්හාවෙන්ද තමයි මේ ශෝක බය තියෙන්නේ. මේ මේ ඇති වෙන ශෝක බය තියෙන මෙන්න මේ තණ්හාවෙන්ද ඒ එකක් හරි ගැන සිහිය පැවැත්වුවොත් මොකද වෙන්නේ අර කාංකාවේතන විසුද්ධියට යන්න පුළුවන්කම තියෙනවා නේද ඒ කියන්නේ හේතු දන්නා වූ නුවණ හේතු දන්නා වූ නුවණට යන්න පුළුවන්කම තියෙනවා ඉතින් මේ වගේ අපිට පුළුවන් වෙන්න ඕනේ බොහෝ අපි නුවණ ගැන කතා කරා ඒ නුවණ පිළිබඳව සිහිය පවත්වා ගැනීම ආරම්භ කරන්න නුවණ පිළිබඳව සිහිය පවත්වා ගැනීම ආරම්භ කරන්න පුළුවන්. ඒක තමයි අපි දිගින් දිගට දිගින් දිගට කරගෙන යන්න ඕනේ. එහෙම කොහොම හරි කරලා සිහිය පවත්වා ගන්න සිහිය උපද්දවා ගන්න ඕනේ. ඒ පවත්වා ගන්න සිහිය තමයි යම් දවසක අපිට අවබෝධයට කාරණාවක් වෙලා එන්නේ. කවදා හරි අපි නිවන් දකින්න ඕනේ. ඒකින්ද මෙහෙම්ම මේ විදිහට මෙදලා නම් කොහොමද හරියන්නේ නැහැ කියලා තේරිලා මේකෙන් මට හානියක්මයි වෙන්නේ කියලා තේරිලා අපි මොකද කරන්න ඕනේ? සිහිය උපදවාගෙන ඒ උපදවාගත්ත සිහිය පවත්වා ගන්න ඕන සිහිය උපදවා ගන්න ඕනේ පංච උපාදානස්කන්ධය පිළිබඳ. ඒකින්ද දැන් අද ප්‍රයවරුමක් විදිහට මොනවා හරි එක භාවනාවක් අරගෙන ඒ භාවනාවෙන් අපි දැනට ඉගෙනගත්ත භාවනාවක් අරගෙන ඒ භාවනාවෙන් යම් කිසි පුංචි හරි සිහියක් උපදවා ගන්න උත්සාහකරනද මොකද්ද මේ කය හෝ වේදනාව ගැන හෝ සංඥා ගැන හෝ සංකාර ගැන. හරිද? එතකොට ඒ උපදින්නා වූ සිහිය පවත්වා ගන්න උත්සාහ කරන්න කොහොම හරි කරලා නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර කොහොම හරි පවත්වා ගන්න උත්සාහ කරන්න ඕන. එතකොට තමයි අපිට මේ ඉතිරි එතනින් එහාට ගිය සිහිය උපදවා ගන්න නුවණ හදා ගන්න පුළුවන් වෙන්නේ සිහිය හදා ගන්න පුළුවන් වෙන්නේ. හද දැඩි අදිෂ්ඨානයක් ඇති කරගෙන කොහොම හරි මේ මීට අදාළ කාරණාවක් සිද්ධ කළ බලන්න කොච්චර වෙනසක් වෙනවද පීඩිතකමක් නැතුව ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා මූලික වශයෙන් තියෙන පීඩාව නැතුව ජීවත් වෙන එක ඊට පස්සේ වෙන්නේ ධර්මාභෝධයට හේතු වෙන එක ඉතින් හෙට දවසෙත් අපි මේ පිළිබඳ බොහෝ දේවල් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා අද දවසේ තමගේ නිවසේ ඉඳන් ධර්මයේ ශ්‍රවණය කරපු මේ පින්වන්ත පිරිසට ඒ ධර්මය අරගෙන එන්නට හේතු උනේ මේ මැදිරියට ඇවිල්ලා මා සමග එකතු වෙලා මේ ධර්ම සාකච්ඡාව සිදු කරපු ධර්ම දේශනාව සිදු කරපු මේ පින්වන්ත පිරිස ඉතින් ඒ වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු සුජීවත්ව වාසය කරන හැම දිනකටම දුක් නිරෝගී ජීවන ලැබේවා මේ පරිලෝකියත් අනු මේ පින් අනුමෝදන් වේවා දෙපාර්ශ්වයටම උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you. සම්මා සම්බුදු සරණයි සදැහැති ඔබ සියලු දෙනාට